මම මේ මේ මූණ දීලා තියෙන වේදනාවකටමයි සද්දයකට නෙවෙයි හිතවිල්ලකට නෙවෙයි ආස්වාද ප්‍රසාර නෙවෙයි පිම්බීම හැකිලිමට නෙවෙයි වම දකුණ නෙවෙයි සද්දයකටමයි කියලා හොඳට දැනගත්තට සතිය පිහිටන්ට උදව් වෙනවා මේ සද්දයක් මේක නොවේවා නොදකින්න පතන් කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේ සද්දයක එහෙම නැත්නම් වේදනාවක නම් මගේ හිත දැන් තියෙන වේදනාව කියලා <clears throat> ඒකම හොඳට සංඥාව තහවුරු කරනවා නම් නැත්නම් ආස්වාසය නම් ආස්වාසය සංඥාව තහවුරු කරනවා. ප්‍රස්වාසය නම් ප්‍රස්වාස සංඥාව තහවුරු කරනවා. මෙන්න මේක තමයි මේ මෙනෙහි කිරීම කියන විශාල විප්ලවයක් ඇති කෙරුවේ බුරුම භාවනා ක්‍රමය. තමයි මූණ දෙන අරමුණ කුමක් හෝ වේවා ඒ සතිය තහවුරු කරන්න නම් ඒක මෙනෙහි කරන්න. Tamanට මෙනෙහි භාවනාවේදී අරමුණට මූණ දෙන ගතිය අඩුයි සතිය අඩුයි නම් ගුරුවරු මතක් කරන්නේ ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාස කියලා මෙනෙහි කරන්න. ප්‍රශ්වාස කරන වෙලාවේදී ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න. එතකොට ආශ්වාස ප්‍රශ්වාස එහෙම නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලෙනවා නැත්නම් උදරේ පිම්බීම හැකිලිම කරනවා නම් පිම්බෙන වාරයක් පාසා පිම්බෙනවා හැකිලෙන වාරයක් පාසා හැකිලෙනවා කියලා සක්මන් කරන වාරයක් පාසා මේ වම මේ දකුණ වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන යනවනම් ඒ තමන් අභිමුඛ කරගත්ත ඉදිරිපත් කරගත්ත ආපాతගත කරගත්ත අරමුණ නම කියලා කතා කරගන්න පුළුවන් තරමට සතිය මේ මෙනෙහි කිරීම කරනවා නම් ඒක සතිය දියුණු කරන්න උදව් වෙනවා ඒක තමයි ඔය හෝඩිය පන්තියේ වගේ ඉන්නකොට ඒ ගුරුතුමිය හෝ ගුරුතුමා ඇවිල්ලා කළු ලෑල්ලේ එක එක අකුරු ලියලා ඒ අකුරට අඩිකෝදු හරි වේවලා තිනකොට පන්ති ළමයි සේරම ඒ අකුරේ අඬ අයනු ආයනු ඇයනු ඈයනු කියලා ඒ රූපයත් එක්ක අර සද්දෙත් උච්චාරණය කරනකොට තමයි අර පුංචි මනසේ ඒ අකුර ඇඳෙන්නේ ඉතින් ඒ නිසා ඒ උච්චාරණය කිරීම මන්ත්‍ර ජප කිරීමේදීත් ඕක කරනවා පිළිත් කියන කොටත් ඕක කරනවා ඒ මේ බඩු තොග වෙන දාමේදී බඩු ගණන් කරනකොටත් ඒ ගණන් කර කර ගණන් කර කරනවා ඒකෙන් වෙන්නේ අර තමන් කරන වැඩේ වෙන දේවල් වලින් පටලවෙන්නේ නැතුව ඒකටම හිත යොදන්න තීර සංඥා පදට්ඨාන කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සතියේ ලක්ෂණය මේකේ රසය මේකේ පච්චපට්ඨානෙ මේකේ පදට්ඨානෙ මේකේද කියලා මේවා බලහන් ගියාම මොකක් මතක තියාගෙන ඉඳලා කරන්න තියෙන මහා මේ බරපතල අධ්‍යයනයක් වගේ තමයි පේන්නේ. ඇත්ත ඒක එහෙම නෑයි කියන්නත් බෑ. නමුත් කොතනින් හරි පටන් ගන්න ටික ටික ටික ටික බණ භාවනා කරලා මේ වගේ ධර්ම සාකච්ඡා කරමින් නැවත නැවත කරනකොට ওই ටික ටික ටික ටික තනවාලාගෙන එන එකට තමයි අපි කියන්නේ සතිය බොජ්ජංග මට්ටමට අවිල්ලා තියෙනවා. මෙන්න මේ බොජ්ජංග මට්ටමට එන එන්න සරුවචනාංශයේ දෙන එකම ආහාරයයි සති සම්බොජ්ජං ගට්ඨානීය ධර්මයි. ඒ පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම යෝනිසෝ මානසිකාර්යය පැවැත්වීම නුවණින් සලකා බැලීම. නමුත් මේක අකමැති නම් පැත්තකට දාන්න පුළුවන් කැමැති නම් ගන්න පුළුවන් මේ එක ධර්මය හතරකට බෙදලා පෙන්නනවා ආචාර්යවරු. අටුවා කතාවල. එතකොට අපි අර දන්න දැනුම තවත් හතර පැත්තකට දාලා බලනකොට අපේ තීරුම් මට්ටම් මූලධර්ම මට්ටමින් හෝ කල්පනා චින්තාමය මට්ටමින් හෝ භාවනා මට්ටමින් සමහර විතක අලුත් වැඩියා කරන්න උදව් කරනවා. ඒ නිසා බුදුහාමුදුරෝ සරුවච්චන් වහන්සේ දේශනා කරපු මේ එකම හේතුව සති සම්බොජ්ජං ගඨානීය ධම්ම කියන එක අටුවාව පෙන්නනවා හතර ආකාරයට කඩලා. එකක් තමයි සතිය දියුණු පවුණු වෙන්න නම් ඇති සතිය දියුණු පවුණු වෙන්න සති සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ දෙකම සති සම්පජඤ්ඤය තමයි උදව් උපකාර කරනවා කියලා කියන්නේ. අපි සතිපට්ඨාන සූත්‍රයේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ පුංචි පුංචි ඉරියව් විශේෂයි සතිය පැවැත්වීම. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති නිසින්නෝවා නිසින්නෝමිති පජානාවිති ආලෝකිතේ විලෝකිතේ ආදි වශයෙන් යනකොට යන බව එනකොට එන බව ඉස්සරහට බලනකොට ඉස්සරහා බලන බව පැත්ත බලනකොට පැත්ත බලන බව ආදි වශයෙන් අර පුංචි පුංචි සෑම ඉරියව්වක සතිය පැවැත්වීම තමයි සතිය ගන්න බහල කරගන්න තහවුරු කරගන්න උදව්පකාර කරන්න. ඒක අපි මේ භාවනා ලෝකේ භාවනා මධ්‍යස්ථානික නැත්නම් භාවනා ජීවිතයක් ගත කරන එක නඩ කරන්නේ මතක් කරන්නේ පරියංකේ ඉඳගෙන ආනාපානයේ වශයෙන් සතිය තේරුම් අරගෙන. ඒ ලක්ෂණ රස වශයෙන් දැනගෙන ටික ටික ටික ටික කරනකොට ඒ පුද්ගලයාට අවශ්‍ය නම් ඒ සතිය හොඳට දියුණු පවුණු කරගන්න ඒ පුද්ගලයා පරියංකයෙන් පරිබාහිර ධක්මනේදී යනකොට යන බව එනකොට එන බව වශයෙන් පියවරේ සතිය තැබීම සතිය පිහිටවීම අනිකුත් ඉරියව්වල අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි එදිනෙදා වැඩ කර වැඩපොළ කරනකොට කනකොට බොනකොට නානකොට ඇඳුම් අඳිනකොට දොරවල් අරිනකොට යනකොට එනකොට සෑම වෙලාවෙදීම අර මූල කර්මස්ථානයක් වශයෙන් ඇස් දෙක වහගෙන ඒකටම යෙදিলা පරියන්කේ කරන භාවනා තරම් නැති වුණාට එදිනෙදා වැඩවලට සතිය පිහිටවීම මුල් කරගෙන. එහෙම නැත්නම් විශේෂයෙන් කියන තමන් පුද්ගලිකව කරන වැඩවලදී වැඩියෙන් සතිය පිහිටීමට මුල් කරගෙන කටයුතු කරන්න පටන් ගත්තොත් එහෙම ගත කරන ජීවිතයකදී පරියන්කේ යන තියෙන අවස්ථා වැඩි වෙනවා. පරියන්කේ සතිය හොඳට පිහිටලා තියෙන වෙලාවන් වෙලාවෙන් පස්සේ නැගිටලා තමන්ගේ එදිනෙදා වැඩ ටික නිසිනින්ද කරනකොට අර පරියන්කේදී ඇතිවෙච්ච සතිය එදිනෙදා වැඩ වලට පැතිරෙන ගතියකුත් වැඩි. අපි අපවත්තිච නායක ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ සම්පජඤ්ඤ කියන වචනේ තේරෙන භාෂාවට දැම්මේ යෝගාවචරයා නැවතිල්ලේ වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. පරියන්ගේ නැගිටපුවම කලබල වැඩවලට හිත දාන්න නරකයි. දෙක තුනක් එකවර කරන්න ගියාම අර සතිය හැලහැප්පිලා අන්‍ය වීත වෙලා කුඩු පට්ටම් වෙලා. ඉතින් නැවතිල්ලේ කරන වැඩේ හොඳට සතියට මුල් තැන දීලා කරපුවාම චෝදනාවෙන් තියෙනවා අපෙන් කරන වැඩ ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් ඒ කරන වැඩේ පිළිබඳව එකලසක්. ඒ වැඩේ ඉවරට ඉවර කරන්න පුළුවන් ගතියකට එන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය නැවතිල්ලේ වැඩ කළ යුතුයි. ඉතින් මේකට මම තව එකක් එකතු කරනවා. ඒ මොකද්ද? සතියෙන් වැඩ කරනවා නම් දවස පුරාම Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. පුදුමාකාර විදිහට කීකරු වෙන්න පටන් ගන්නවා. අපි මේ කලබල වුණාට පස්සේ අසත්‍යමත් වුණාට පස්සේ අලිම ගෝසා කරන්නේ. පරිසර දූෂණය කරනවා හරියට සද්ද කරනවා. එක්ක කෑ ගහනවා, එක්ක බඩුත් එක්ක හැප්පෙනවා. එනත හිත ඇතුලේ ගෝසාවල්. Tamangeema සද්ද වලට අහුම්කන් දෙගෙන ඉන්න ගියොත් මේ සතිය පිටින්ට ලොකු ලාභයක් හම්බ වෙනවා. ඒක ලාභේ Tamanda විතරක් නෙමෙයි. මේ වගේ පිරිසක් එක්ක වැඩ කරනකොට ඔය දෙන්න තුන් දෙකටලා කතා කරනකොට අල්ලිම අශෝබනයි.